නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ආනාපාන සති අස්සේ පරිපුන්නා සුභාවිතා අනුපුම්බං පරිචිතා යථා බුන්දේන දේසිතා සෝ ඉමං ලෝකං පදාසේති අබ්බාමුත්තෝ චන්දිමාති සද්ධාවන්ත පින්නතුනි තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් භාවනා කර්මස්ථාන අතර මහා පුරුෂ භාවනාවක් වන ආනාපාන සති භාවනාව සවිස්තරව දේශනා කළ අවස්ථාවක දේශූ ගාථාවක් ධර්ම දේශනාවේ සඳහා මාතෘකා කරන්න යෙදුනේ. බුද්ධ ශාසනය කල්ප කෝටි ගණනාවකින් ලැබෙන්නේ අබුද්ධෝත්පාද කාලවල භාවනා සම්බන්ධ යෙදීම් අපමණ තියෙනවා. විශේෂයෙන් කල්ප විනාශ ආරම්භයේදී මුළු ලෝක ධාතු වාසයේ සීලම සත්‍යය සුගති ලෝකවල ඉපද ධ්‍යාන භාවනා වඩා බඹනෝ යන සිරිතක් තියෙනවා එසේ නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් පසුව භාවනාවෙන් ලැබිය හැකි උසස් මාර්ගය පහදා දක්වලා තිබෙනවා ඒ කියන්නේ නැවත නැවත ජාති ජරා ව්‍යාධි මරණ ආදීන්ගෙන් පෙළෙන ලෝක සත්‍යයට අජාත අජර අව්‍යාගේ අමෘත අසංකත ධාතු සංඛ්‍යාත වෙනස් නොවන සාන්ත සදාකාලික අමා මහ නිවන් සුව පිණිස භාවනා වැඩීමේ උපදේශයයි ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ ගාථා දේශනාව අපි සලකා බලන්නට වටිනවා පටිසම්මෙදා මග්ගපාළියේ ආනාපාන සති කථා නම් වූ දේශනා කොටාසේත මේ දේශනේ ගාථා රැතුණක් වී තිබෙනවා. ත්‍රිපිටක ධර්මයේ නැදිම ප්‍රමාණයක් ආනාපාන සතිය ගැන දේශනාව සඳහන් තියෙනවා. සූත්‍රාන්ත පිටකයේ දීඝනිකායෙහි මා සතිපට්ඨාන සූත්‍රය, මජ්ක්‍ධිම නිකායෙහි සතිපට්ඨාන සූත්‍රය, සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුක්තය එවාගෙම කුද්දකනිකායේ පටිසම්භිදා මග්ගපාළිය විනය පිටකයේ ආරාජික පාළිය අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණය මේ ආදී ස්ථාන රාශියක දේශනා කොට ඇති සවිස්තර දේශනාවක් ආනාපාන සති භාවනා සම්බන්ධ දේශනාව. මේ ධාතාවේ කෙටි තේරුම මෙහෙමයි. ආනාපාන සතියස්ස පරිපූර්ණා ස්වභාවිතා නිහිතවිදි යම්කිසි බෞද්ධයෙකු විසින් ආනාපාන සති භාවනාව බුදුරජාණන් වහන්සේ දෙසූ පරිද්දෙන් පරිපූර්ණව වඩන ලද්දේ නම් ස්වභාවිත ලෙස වඩන ලද්දේ නම් අනුපිළිවෙලෙන් වඩන ලද්දේ නම් ඒ බෞද්ධයා තමන්ගේ ආත්මභාවය නැමැති ලෝකය පසළොස්වක් බොහෝ දවසක උදාවන වලාගැදින් නිකුත් වූ කුංසඳ මඩලක්මෙන් තමන්ගේ ආත්භාව ලෝකය බබලෝනවා කියන එක මේ ගාථාවේ කෙටි තේරුමයි. බුදුරජාණන් වහන්සේ දෙසූ මේ භාවනා මාර්ගය බෞද්ධයන් වශයෙන් නිතර නිතර අහන සාකච්ඡා කරන යෙදෙන භාවනා මාර්ගයක්. ඒ නිසාම මේ භාවනා සම්බන්ධව නිවැරදි වූ පැහැදිලි වූ අනුපිළිවෙල දැනගෙන සිටීම වැදගත් වෙනවා. අද මේ පොසොන් මහා පොසත් දවස නිමිත්තෙන් පැවැත්වෙන ධර්ම දේශනාවට මුල්ලංකාද්වීපයේම සදාම් ආලෝකයෙන් ඒකාලෝක වුණු මේ උතුම් උපෝසත දවසේදී මතු අනාගතයේ අද පටන් ඉදිරි අනාගතයේ ධාන මාර්ගඵලාභින් පහළ වෙත්වා කියන ප්‍රාර්ථනා ඇතුව මේ දේශනේ පවත්වන්නට අපි බලාපොරොත්තු වෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේ මේක අවුරුදු 2306කට පෙර අද වාගේ පොසොන්පුර 15ක් බොහෝ දවසක ශ්‍රී ලංකාවට වැඩම කරවා මහා පෘථිවිය කම්පා කරවමින් ශ්‍රී ලංකා දීපේ සම්බුද්ධ ශාසනය පිහිටෙව්වා. ඒ මේ උපෝසත දවස ශ්‍රී ලංකා දීපවාසී බෞද්ධයන්ට අතිශයින්ම විශේෂ වෙනවා. එනිසා මේ පොසොන් පොහොය දවසේදී බුදු සසුන දැබලෙව්ව ශ්‍රී ලංකාද්වීපයේ ඒකාලෝක කළ මේ බෞද්ධ ප්‍රතිපත්ති මාර්ගයේ මුල් තැනක් දිනාගෙන තිබෙන ආනාපාන සතිය භාවනා සම්බන්ධ කරුණු ටිකක් පැහැදිලි කිරීම ඉතා වැදගත් වෙනවා. අපි සලකා බලමු ලෝතර බුදුරජාණන් වහන්සේ බුදුබාටපත් වූ භාවනා මාර්ගය ගැන පළමුවෙන් යම්කිසි රෝගියෙකු වෛද්‍යවරයෙක් සම්මුඛ වීමේදී වෛද්‍යවරයා පිළිබඳව මන ආභෝධයක් ලබා ගන්නවා. වෛද්‍යවරයා කෙරේ විශ්වාසවන්තවයි ප්‍රතිකාර ලබා ගන්නෙ. වෛද්‍යවරයා කෙරේ විශ්වාසෙත් හිටියානම් ප්‍රතිකාර ගැනීමෙන් සුවපත් වෙනවා. ඒ වාගේ අපේ ජීවිත තුළට ලෝතර බුද්ධ ශාසනයෙන් ලබන්නේ තියෙන උසස්ම නිරෝගී සුවය වෙන ධ්‍යාන මාර්ගඵල නිර්වාණ අවබෝධය සඳහා මේ මාර්ගයේ දේශනා කළ සරුවක්ඥන් වහන්සේ පිළිබඳව අපි ලැජමනක් දැනගෙන තිබෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුදුබාටපත් උනේ ආනාපාන සති භාවනා කර්මස්ථාන ශේෂයෙන්. ඒ සරුවක්ඥන් වහන්සේ පස්චින භවයේ සිද්ධාර්ථ කුමාරයන්ව ඉපද පස්වෙනි මාසයේදී වක්මඟුල් උලලේදී ධම්මගස්සයටදී තමන් වහන්සේ ස්වල්ප වේලාවක් තුල ආනාපාන සති ප්‍රථම ධානයේ ඉපදෙවවා කියන එක බුද්ධ චරිතය හොඳින් පැහැදිලිව තියෙනවා. ඒ උන්වහන්සේ දීර්ඝ සංසාරයේ මේ අතිශයින්ම භාවිත ස්වභාවිත කොට ඇති බව හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. ඊළඟට උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වී සති දෙකක් ඇතුළතදී ආලාර කාලාම බුද්ධකරා පුත්‍ර දෙපළ වෙත අෂ්ඨ සමාපatti ලබාගෙන තියෙනවා. නැවත ඒ දෙදෙනාගේ ආරාධනය ප්‍රතික්ෂේප කොට සමන් වහන්සේ එකලාව උරුවේ දනම්වට වී මහා ප්‍රධාන වීරි වැඩුවා. ඒ කාලේ තමන්ගේ ධානයක් පාවිච්චි කරගන්න බැරි තරම් ශාරීරික දුර්වලතාවකට මුහුණ පෑවා. නැවත බුදු වීමට මාස අඩ මාසයකට කලින් උන්වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහැර දම මැදුම් පිළිවෙත අනුගමනය කරන්න පටන් ගත්තාම ආනාපාන සති ධානයක් උපදවා ගන්න පුළුවන් වුණා. ගෞතුලා බුදු වෙන දවස වෙනකොට ආනාපාන ධානලාභීව සිටී. උන්වහන්සේ කිරිපිදු පිළිගෙන 49 දක්කොට වළඳා දින 49කට අදිස්ථාන කොටගෙනයි එදවස් හවස වෙනතුරු රුක්සෙවන් වල සමවස් වූයෙන් වැඩ සිටියේ. තමන් වහන්සේ මැලිය පෙනීගිය මාර්ගය ඔස්සේ ගමන් කරද්දී බුද්ධ ගයාවේ පිහිටි බෝධි වෘක්ෂ රාජානන් වෙත පැමිණුණා. ඉතින් දුන් වහන්සේ කුසතනමි කියාට එළලා වාඩි වෙන්න සූදානම් වීමේදී දාහතර වේනක් දිග පළල ඇති වජ්‍රාසනයක් පහළ වුණා. මේ වජ්‍රාසනාරූඪව තමන් වහන්සේ භාවනා පටන් ගන්න සූදානම් වුණේ අංග හතරකින් යුක්තව චතුරාංග සමන්වාගත වීර්ය අදිෂ්ඨානයේදීගෙනයි. ඒ අවස්ථාවේදී පාරමිතා භූමිය යම් කිසි ප්‍රමාද දෝෂයක් නිමිති කොටගෙන වසවර්ති දීපුත්‍රයා දසමින් වරක් මාරසේනාව සමග පැමිණ නව මහා වැසිවස්සෝමින් ගර්ජන තර්ජන කරමින් තථාගතයන් වහන්සේ පළවා හැරීමට දැඩිසේ ප්‍රයත්න දැරුවා. ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේ දකුණු ශ්‍රී අත්තේ පොළොවට දීපොට කළ සත්‍යක්‍රියා බලයෙන් තමන් වහන්සේට ජයග්‍රහණයක් වුණා. තමන් වහන්සේ කුඩා අවධියේ පටන් පුරුදු කළ ආනාපාන සති භාවනාව ආරම්භ කළා. මේ ආනාපාන සතියෙන් සැලකෙන උන්වහන්සේ රූපාවචර ධානය සියල්ල ලැබුණා. ඊළඟට ආනාපාන සතියේ පාදක කරගෙන ඉතිරි දසකසන භාවනාද දස අසුභ භාවනාද එවැගේම ධක්ඛිංසාකාර ධානද ධක්මයාර ධානද අරූප ධානද සියල්ලම ඊටාම ශීඝ්‍රයෙන් ඒ බොමුණදී සමන් වහන්සේ ප්‍රතිලාභ කරගත්තා ආනාපාන සතිය තමයි පිවිසීමේ දොරටුව නව 15 වෙනි සීලම බුදුරජාන් වහන්සේලා බුදුබව ලබන්නේ ආනාපාන සති භාවනාවෙන් පිළිසීගෙනයි. මේ අනුව සලක බැලීමේදී එදවස් ශාන්තිනායකයන් වහන්සේ රාත්‍රී පෙරයම් කාලයේදී ආනාපාන සති භාවනා මුල් කොට ඇති සම 40 කර්මස්ථාන සමෘද්ධ කොටගෙනයි పూర్වේ නිවාසානුස්මති ඥානෙන් අතීත භව සංසාරයේ කල්ප අසංඛ ගණන් ඈතට දකින්න සමත් උනේ. රාත්‍රී මැදියම් කාලයේ හිව්‍යං චක්ෂුර විඥාණයෙන් මරණ උපදින සුගති දුගති යන කුසල් අකුසල් කරන සෝබන අසෝබන නානාවද සත්ත්ව ප්‍රජාව සහ සකල ලෝක ධාතුන් දැක ගන්න සමත් වුණා. ඊළඟට තමයි පටිච්ච සමුප්පාද ණය ක්‍රමයේ ත්‍රිපස්සනා වඩා අලුයම බ්‍රහ්ම මුහූර්තයේ උදාවන සුබ මොහොතේදී දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කරමින් ලෝතුරා බුදුපදරියට පත් වේ වදාළේ. නවාරාදි බුදුගුණ, දසබල ඥාන, චතුරු වෛසාරද්‍යක් ඥාන, චතුරු ප්‍රතිසම්විදා ඥාන, ෂඩ්විද බුද්ධ ධර්ම, ෂඩ් අධිඥා, බුද්ධ සංඥාන, සෝල සංඥාන, තෙසත්ත්‍ය ඥාන, සත්‍යත්‍ය ඥාන, සත් අසාධාන ඥානාදී අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සරුවක්ඥතා ඥාන ප්‍රතිලාභයෙන් ලෝතුරා බුදුබාටපත් වූ ශාන්තිනායකයන් වහන්සේ දෙමාසයක් මුළුල්ලේ නිවන් සුව වළඳලා බ්‍රහ්මාරාධනේ පිළිගෙනයි තුන් ලෝකයට ඇහෙන්න ධම්සක් පැවතුම් දේශනාවෙන් ලොවට ධර්ම දේශනා පැවැත්වේ. 45 අවුරුද්දක් මුළුල්ලේ දසෝ දහම් දැස්යෙන් තෙමුණු සූවිසි අසංකේ 60 කෝටි 50 ලක්ෂයක් දෙන අමා මහ නිවන් පුරයට පැමිණේවා. ඒ අතරත ආනාපාන සති භාවනා සම්බන්ධ දසෝ දේශනා රාශියක් ත්‍රිපිටක ධර්මයෙන් අපට දැක ගන්න සලස්සලා තියෙනවා. මේ මාත්‍රිකා කළ ගාථාව අපි නැවත වරක් පැහැදිලි කරගෙන ආනාපාන සති කර්මස්ථාන භාවනාව අනුපිළිවෙලින් වඩන්නේ කෙසේද කියන එක හොඳින් තේරුම් ගැනීමට සාවධාන වෙන්න. ආනාපාන සති යස්ස පරිපුන්නා සුභාවිතා අනුකුබ්බම් ಪರಿචිතා යථා බුද්ධේන දේශිතා සෝ ඉමං ලෝකං පබාසේති අබ්බාමුත්තෝව සම්දිමා මෙතන යථා බුද්ධේන දේශිතා කියන වචනෙන් ප්‍රකාශ වෙනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දසුරු පරිද්දෙන් ආනාපාන සතිය වැඩිමයි මෙතන අපේක්ෂා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ. සරුවක්ඥන් වහන්සේ හැර වෙනත් කොතෙකුත් යෝගීවරු ආනාපාන සතිය වඩලා තියෙනවා. ධානයක් වඩලා තියෙනවා. නමුත් ඒ ඇගේ ආනාපාන සති භාවනාව මම විශේෂානිසංසය පිණිස පමණයි. ඒ කියන්නේ සංසාර සැප පිණිස පමණයි. සරුවක්ඥන් වහන්සේ මෙන්න මේ දේශනා කරන්නේ සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනේ නැගෙන හැටේ ආනාපාන සතිය දිනු කිරීමයි. ඒකයි යථා බුද්ධේන දේශිතා සරුවඥන් වහන්සේ දේශු පරිද්දෙන් ආනාපාන සතිය වැඩි යුතුයි. අනුකුබ්බම් ಪರಿචිතා කියන්නේ ආනාපාන සතියේ තියෙනවා පියවර 8ක් ඉදිරියට දිනු කරන්න. පියවරවල් 8ක් තියෙනවා. පරිච්ඡේද 8ක් තියෙනවා. අනුසන්ධි 8ක් තියෙනවා. ඒකයි යථා බුද්ධේන දේශිතා අනුකුබ්බම් ಪರಿචිතා සරුවඥන් වහන්සේ දේශුව පරිද්දෙන් ආනාපාන අනුපිළිවෙලින් ප්‍රගුණ කරන්නට ඕනේ. පරිපූර්ණ ස්වභාවිතා කියන්නේ මෙය බාගට නෙමෙයි, අඩාල කරලා නෙමෙයි, ආවට ගියාක් නෙමෙයි, පරිපූර්ණව ਸਰව ප්‍රකාරයෙන්ම නිසිසේම සුභාසිත මේ සුභාවිත වනසේම පුරුදු කරන්නට ඕනේ. එවාගෙම සෝ ඉමං ලෝකම් පබාසේති ඒ යෝගාවචරය භික්ෂුන් වහන්සේ නමක් හෝ මේ බෞද්ධයෙක් හෝ අබෞද්ධයෙක් හරි මේ භාවනා මාර්ගයෙන් ඇදුවා නම් තමන්ගේ ජීවිතය ප්‍රභාසර කරගන්නවා ආලෝකමත් කරගන්නවා බබළුවා ගන්නවා කොයි විදිහෙන්ද? පසළොස්වක් බොහෝ දාසක වලා ගැබින්ම පුසඳ මණ්ඩලක් වාගේ මුළු ලෝකේම තමන් බබළුවනවා. මෙන්න මේ කොහොමද බබළුවන්නේ කියන එකයි අපිට දැන් තේරුම් ගන්නට ඕනේ. ආනාපාන සති කියන වචනය ඉසලා තේරුම් කරගනිමු. ආන අපාන සති කියලා පද තුනක් මෙතන තියෙනවා. ආන කියන්නේ ආස්වාසය. අපාන කියන්නේ ප්‍රස්වාසය. සති කියන්නේ සිහි කිරීම. එතකොට ආන අපාන පද දෙක සංදි වෙනකොට ආනාපාන සති શબ્දයක් එකතු කරනකොට ආනාපාන සති. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස දෙක පිළිබඳව වැඩි දියුණු කරන සිහිය. ඒකයි ආනාපාන සති. ඒක නැවත නැවත ධ්‍යාන බාට පමනවා ගන්නා තාක් දිනු කර ගැනීමටයි භාවනා කියන්නේ. ආනාපාන සති භාවනා. ආනාපාන සති හෙවත් ආස්වාස ප්‍රස්වාස දෙක සිහි. උපචාර සමාධි, අර්පණා සමාධි මාර්ගඵල දක්වාම වැඩි යුතු දෙයක් ආනාපාන සති භාවනාවයි. මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ ලස්සන උපමාවක් දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ එහි අනුපිළිවෙලකුත් තියෙනවා මේ භාවනා වඩන්ඩ පූර්ව විදියක් වශයෙන්. ඒ කියන්නේ අරඤ්‍යගතෝවා, රුක්ඛමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා ඉරේක තැනක් සොයා ගන්නට ඕනේ. ආරණ්‍ය කියන්නේ ගම්මානයෙන් බඹ 500ක් දුර පිහිටි සේනාසනයි. දුක්ඛ මූල කියන්නේ උපද්ද්‍රවයන්ගෙන් තොර විවේක දස්වන. ශුන්‍යාගාර කියන්නේ ජනතාවගේ හැසිරීමෙන් තොර වූ විවේක ස්ථාන. ඉතින් මේ වාගේ ස්ථාන හැමදෙනාටම නැති බැවින් තමා කැමති තැනක තමාගේ විවේකය හදාගන්න අපි පුරුදු වෙන්නට ඕන. ඊළඟට දේශනා කළා පිරියව්ව. නිසීදති කල්ලංකම් ආභජිත්වා උදුං කායම් පනිදාය. ඒ කියන්නේ වෙනත් භාවනා කර්මස්ථානවලට උඩුකය කෙලින් කබාගෙන වාඩි යුතුය කියලා නීතිගත වෙලා නැහැ. ආනාපාන සතියේට ඒක නීතිගතයි. ඒ කියන්නේ උදුං කායම් පනිදාය. උඩුකය කෙලින් පිහිටුවාගෙන පල්ලංකං ආපජිත්වා බද්ධ කාර්යයන්ට බැඳගෙන පරිමුඛං සතින් උපත්තකත්වා භාවනා කමඨානට සිහිය හරියට පිහිටුවාගෙන වාඩි විය යුතුය. ඒ කියන්නේ භාවනාවේ මුල්ම අත්වාරම. හැබැයි භාවනාව දිනුවටපත් වෙනන් පස්සේ හිත ගණක් පුළුවන්, පරිදිනුත් පුළුවන්, සතකේ ගණක් පුළුවන්. ඒ කියන්නේ ධ්‍යාන බවට හිත දිනුනන් පස්සේ වාඩි වෙනාම කියලා නියතයක් නැහැ. ධ්‍යාන බවට යනතා හිතේ සමාධිය කහවරු කරන පිණිසයි උඩුකය කෙලින් තබාගෙන වාඩි වීම අවශ්‍යයි කියලා සරුවක් යන වාසේ දේශනා කළේ. හැබැයි ඒක රහසකුත් තියෙනවා. ඒ කියන්නේ අපි උඩුකය කෙලින් සබාගෙන නැතිව දෙල්ලෙන් හරි කඳෙන් හරි නැමෙගෙන හිටියොත් මේ ආශ්වාස ප්‍රශ්වාස සුලං දැල්ල අපේ නාසිකාග නොදැනී යනවා. නාසිකය ඇතුලේ වාගේ දැනෙන්න පුළුවන්. නමුත් අපට අවශ්‍ය වෙන්නේ මේ භාවනාවෙන් සමාධියක් උපදවන්න හැකි වෙන්නේ නාසිකා අග දොරටුවේ ආශ්වාස ප්‍රශ්වාස දැනුනොත් තමයි. එතකොට ඒක දැනෙන්න නම් උඩුකය කෙලින් තියෙන්න ඕනේ. උඩුකය කෙලින් තිබීමෙන් ඉතා සියුම් හුස්ම රැල්ලක් නාසිකාගේ හැපීම සිදු වෙනවා. අනෙක් කාරණේ තමයි මේ ධ්‍යාන භාවනා කියන උතුම් අවස්ථාව සපයා ගන්නට වාඩි වීමේ ඉරියව්ව වැඩි වේලාවක් පවත්වන්නට ඕනේ. වැඩි වේලාවක් පවත්වන්න නම් වේදනාවක්, චක්කුමක් නැතුව පෙරතින්නට ඕනේ. අපේ ශරීරයේ පිටකොඳු ඇට 18ක් තියෙනනේ පුරුක් ඇට මේවා ටිකක් නැමිලා තිබුණොත් මාංශ පේශි වලේ කටු තැවරීමෙන් අපට වේදන ඇති වෙනවා ටික වේලාවකින්. එහෙම වුණොත් එක ඉරියව්වෙන් වැඩි වෙලාවක් සිටියේ නැහැ වෙනවා. ඉතින් කොන්දලට තේරිය හරියට ඉරියව්ව තියෙනවා නම් අපේ මනස වැඩ කරන ප්‍රධාන කාර්යාලය වෙන මොළයට අවශ්‍ය විදිහට ලේතික ධාවනය වෙනවා. පහසුවෙන් ධාවනය වෙනවා. අර ශරීරයේ කටුපේලිය මාංශ පේශවල නොතර වීම නිසා වේදනාවක් නැතුව පෑ දෙකේ තුනේ හතරේ පහේ ඉන්න පුළුවන්. අන්න ඒක නිසා උඩුකය කෙලින් තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. දැන් කරුණු දෙකක් කියවුණානේ. උඩුකය කෙලින් තබා ගැනීමෙන් ඊතාසියුම් හුස්ම රැල්ල පවා නාසිකාග දැනගන්න පුළුවන්. අනික බොහෝ වේලාවක් වේදනාවෙන් තොරව සමාධිමත් සිටින්න පුළුවන්. මෙන්න මේක නිසා උඩුකය කෙලින් තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට දේශනාවේ සඳහන් වෙන්නේ පරිණුකං සතින් උපට්ඨපෙත්වා. සතින් කියන්නේ ස්මෘතියනේ, සිහියනේ. මේ සීයේ පරිණකම් කියන්නේ නාසිකා අගට පිහිටුවා ගන්නට ඕනේ. ඒ කියන්නේ කර්මස්ථානයට අභිමුඛව පිහිටුවා ගන්න ඕනේ. නිදසුනක් වශයෙන් අපි ගම්මු කැඩපත. යම් කිසි කෙනෙක් කැඩපතකින් මුහුණ බලන්නේ සමල දල්වාගක් හැසෙන්නේ ඕනමකට වඩා හදල් වගන බලන්නේ නැනේ තමන්ගේ මුහුණ කැඩපතේ. පියාගෙන බලන්නේත් නැනේ සමව බලනවා. සමව බලන්නේ තමන්ගේ මුහුණ දෙසේ කැඩපතේ. ඒ වාගේ තමාගේ නාසිකා අග ඉක්මන් නොවේ, අමා නොවේ, අමතක නොවේ මනා සිහියෙන් ඒ සිත පිහිටුවා ගන්නට ඕනේ. ඒකයි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඊළඟට එතන උපට්ඨපෙත්වා කියන උප කියන උපසර්ග පදයෙන් කියන දැඩි ලෙස පිහිටුවාගෙන ස්ථීර ලෙස සිහිය පිහිටුවා ගන්න ඕනේ නාසිකාග. දැඩි ලෙස පිහිටුවා ගන්න ඕනේ. එවාගෙම ශක්තිමත් ලෙස පිහිටුවා ගන්නට ඕනේ. අන්න විහෙත නොනැහැකද සිහිය පිටවා ගන්නට ඕන. ඒකයි උපත්තපෙත්වා කියන පදයෙන් පහදා දේශනා කළේ තියෙන්නේ. එතකොට දැන් සකල ශරීරයේම නිශ්චලයි. ඒ කියන්නේ බද්ද පරියන්කෙන් වාඩි වුණ වම් අත මතු පිට දකුණු අත සබාගෙන අත් දෙකේ මාපක ඇඟිලි දෙක තුඩෙන් තුඩ ගැවෙන හැටි සබා ගන්නවා. එතකොට මුළු ශරීරයේම ඒකාබද්ධයි. ශරීරය නිශ්චලයි. ඊට පස්සේ ඇසිතේවත් හොලවන්නේ ඇස් බෝලේවත් යහා මෙහා හරවන්නේ නැහැ. තමාට තියෙන්නේ දැන් ශරීරයේ සංපත් වූ බැවින් හුස්ම ගැනීම හෙලීම දිහාවට හිතේ දෙනයි. ඒ හුස්ම ගැනීම හෙලීමක් පාසා නාසිකා දොරටුවේ පළමුවෙන් සිදුරු දෙකෙන් දැනේ. හැබැයි ටික වෙලාවක් යනකොට එක නාසිකා සිදුරකට බර වෙනවා. ඒක ස්වභාවයක්. අපේ සිත සංසුන්ව පවතිනකොට එක නාසිකා සිදුරෙන් තමයි ආශ්වාස ප්‍රශ්වාස සිද්ධ වෙන්නේ. ඒක පැයෙන් පැයටම ආර වෙනවා. උදේ 6 ඉඳලා 7ට එක දොරටුවකි. 7 ඉඳලා 8ට තව දොරටුවකි. මේ විදිහට දවසේ කයෙන් පැයට ආශ්වාස ප්‍රශ්වාස නාසිකා දොරටු දෙකට මාරු වෙමින් තමයි පවතින්නේ. ඒක භාවනා කරන්නන් හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට දේශනා කළ තියෙනවා සෝ සතෝව අස්සසති සතෝ පස්සසති මේ මුළු කර්මස්ථානයේම මේක වචනින් ප්‍රකාශ වෙනවා. ඒ කියන්නේ 16 ආකාරයකට මේ භාවනා විස්තර කරන්න තියෙනවා. ඒ සියල්ලම මේ වචන දෙකින් ප්‍රකාශ වෙනවා. සතෝව අසසති. ඒ කියන්නේ සිහියෙන් ආශ්වාස ගන්න. සතෝ පස්සසති. සිහියෙන්ම ප්‍රශ්වාස කරනවා. ඒ සතෝ ඒව කියන වචنين කියන්නේ සිහියෙන්ම අවධාරණය. ස්ථීර වශයෙන්ම සිහියෙන් ආශ්වාස ගන්න. ඉතින් අපි ප්‍රවේශම් වෙන්න ඕන කාරණයක් තියෙනවා. ඒ කියන්නේ ඕනෑකමින් හුස්ම ගන්නෙ නැහැ. ඕනකමින් හුස්ම රඳවා ගන්නෙත් නැහැ. ඕනකමින් හුස්ම පිට කරන්නෙත් නැහැ. ස්වභාවිකව සිදුවෙන් දරෙන්න ඕන හුස්ම ගැනීම හැලීම. අපට ඉතින් ඒක වැඩයි. මේ හුස්ම ගැනීම හැලීමක් වාසා අන්‍ය විහෙත නොවේ මනස සිහියෙන් සමාධිමත් සිහියෙන් පරික්ෂිප්ත සිහියෙන් මේ ආස්වාස ප්‍රස්වාස රැල්ල දිහා බලන සිටීමයි. ඉතින් මේ බලන සිටීම සඳහා අපට ප්‍රායෝගික වශයෙන් තියෙන උපදිෂ්ඨික අනුගමනය කරන්නේ ඒකයි අර අනුකුබ්බම් පරිචිතා කියන බණ පදයෙන් කියවෙන්නේ. ආනාපාන සතිය අනුපිළිවෙලින් ඕනේ පුහුණු කරගන්න. ඒ අනුපිළිවෙල දැන් අපි සලකා බලමු. දේශනා පාළිය තියෙන්නේ දීගං වාස සන්තෝ දීගං වාස සාමීති පජානාති ආදී පදන්ත පෙළියක්නේ. එතන තියෙනවා පද 16ක්. ඒ පද 16න් අපි හතරක් පමණක් පළමු කොට තෝරලා ගනිමු. දීර්ඝ ආශ්වාස, දීර්ඝ ප්‍රශ්වාස කියන එක පදයයි. ත්‍ස්ස ආස්වාස ත්‍ස්ස ප්‍රස්වාස පදයයි සබ්බපා පටිසංවේදී පදයයි පස්සම්භයං කා සංකාරම් පදයයි මේ පද හතරක් ඉස්සෙන තෝරගනිමු එතකොට දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති කියන්නේ අපිට මේ දීර්ඝ දීර්ඝ හුස්ම යටනවා කියලා වචන වශයෙන් හිතන්නේ එහෙම නැහැ දීර්ඝ ආශ්වාස බව පජානාති දැනගන්නවා Taman නුවණෙන් දැනගන්නවා පමණයි මේ දීර්ඝ ආශ්වාස මේ දීර්ඝ ප්‍රශ්වාස කියලා වචන භාවිතා කරන්නේ නැහැ හිතින්වත්. භාවිතා නොකොට මේ හුස්ම රැල්ල දිගින් පවත්නා බව නුවණින් වටහා ගැනීමයි අවශ්‍ය. කෙටි හුස්ම ගැනත් එහෙමයි. මේ කෙටි හුස්මක් කෙටි ආශ්වාසයක් කෙටි ප්‍රශ්වාසයක් කියලා වචන වශයෙන් හිතන්නේ නැහැ. අපට තියෙන්නේ කෙටි හුස්මක් බව නුවණින් දැන ගැනීම පමණයි. ඊළඟට සබ්බකාය ප්‍රතිසංවේදී කියන තැන සමහර යෝගාවචරයන් හිතෙනවා දෙපතුලේ පටන් හිස දක්වා සකල ශරීරයේ දිහාම බලන්න ඕනේ කියලා ඒක වැරදි. එතන සබ්බකාය ප්‍රතිසංවේදී කියන්නේ ආස්වාස සියල්ල ප්‍රස්වාස සියල්ල කියන එකයි. කාය කියන්නේ සමූහයනේ එකක් නෙමෙයි. කාය කියන්නේ සමූහය. යම්කිසි රාශියක එකතුවයි කාය කියන්නේ. දැන් රූප කාය, නාම කාය, හස්ති කාය, අස්ව කාය, හත කාය. එතන කියන්නේ සමූහයක් එක්කාසු කොට කියන වචනයක් මේ කාය. එතකොට ආස්වාස කය කියන්නේ ශබ්ද කය කියන්නේ ආස්වාස සමූහය. ඒ කියන්නේ හුස්ම ගැනීම කිව්වම එක හුස්මක් නෙමෙයිනේ. හුස්ම රැල්ල කෝටි ගාණක් ඔතන එකතු වෙලානේ මේ හුස්ම ගන්නේ. ඒකේ පරමාර්ථය කලින් හිතන්නේ නැහැ. නමුත් ඒකේ භාවිතා කරන ආස්වාස සමූහය. ප්‍රස්වාස සමූහය. කොහොමද සම්බ කායයෙන්නේ? ඒ කියන්නේ ආස්වාස ගැනීමේදී ආස්වාස ගන්න පටන් ගැනීමේ සිට අවසානයේ දක්වා සිහියෙන් බලා සිටීමයි. ඒකට එනම් මුල මැද අග දැකීම. පටන් ගැනීම, පැවැත්ම, අවසන් වීම. කුසල පිට කිරීමේදීත් එහෙමයි. කුසල පිට කරන්න පටන් ගැනීම, පිට කරමින් සිටීම, කුසල පිටේ අවසන් වීම. දෙලෙක් කරනවා නෙමෙයිනේ ස්වභාවික සිද්ධියක්නේ අපට තියෙන්නේ මේ මුල මැද අග කියන තුන් ස්ථානයේම අමතක නොවි මනස සිහියෙන් බලා සිටීමයි. ඉතින් මේ බලා සිටීමට නිකං කුල්පුලම් කමන්නේ. ඒකට ගන්න ඕනේ දැඩි ලෙස සිහිය. අරිසර උපමාවක් තියෙනවා නේද? ඒ කියන්නේ කැලෑවේම හැදිලා. කැලෑවේම වැඩිලා. මිනිසයන් අතරටපත් නොවේ. නිදන්නේ වැඩුණු. වසුතැටි දමනය කරගන්න කැමැති ගොපල්ලා දිගම දිග සැහැණකින් මන්දක් ගහලා මේ සතා අල්ලගෙන ලොකු ශක්තිමත් කණුවක බඳිනවා. ඉතින් මේ දඩබ්බර ඒ හරකා මුළු පලාතම දෙවලක් කරමින් දුවනවා එහෙනේ. ඒ ලණුව තියෙන කන් දුවනවා. දුවලා දුවලා අන්තිමේදී කනුව ළඟ පැටලලා පැටලලා දුවන්න බැරුව වැතිර ගන්නවා. ඉතින් දින දෙක තුනක් කෑමක් නොදී වතුරක් නොදී ගොපල්ලා ඊට පස්සේ මේ සතාව අල්ලගෙන දැඳලා නාය විදලා දමනය කරගන්නවා. වැඩට ගන්නවා. ඒ වගේ අති දීර්ඝ කාලයක් නොදැනුණු සිතක් වශයෙන් පැවතිය අපේ මේ සිතට ආනාපාන සතියෙන් ආත්ම දමනයක් එවැගේම ආත්ම ශාන්තිය සලසා ගන්නට නම් මෙන්න මේ සතිය කියන රැහැනේ ආස්වාස ප්‍රස්වාසය අරමුණු කරගෙන අර නාසිකා අග අරමුණෙහි සිත කලින් බඳින්නට ඕනේ. එතකොට මෙන්න මේ මේ සඳහා අවශ්‍ය වන්නේ වීරිය සංප්‍රයුක්ත ඥානයෙන් යුක්ත සිහියයි. වීරියයි ඥානයයි සිහියයි කියන මේ තුන් දෙනා එකතු වෙලා තමයි මේ සිද්ධ කරන්නේ. ඒකනේ දැඩි වීරියක් ඕනේ. ඉරියව් වෙනස් කරන්න නැතු වෙන්නේ. ඒ වගේම අවබෝධයක් ඕනේ මෙතෙන්දී සිහිය පවත්වා ගන්න කොහොමද කියලා දැනගන්න. ඊළඟට සිහිය අවශ්‍ය වෙනවා හරියට එහි පිහිටුවා ගන්න. සමහර කෙනෙක් මේ මුලැමැද අග ශ්‍රේණියෙන් ශරීර අභ්‍යන්තරයේ හිත යවනවා. ඒක සරුවක් යන වාසිය ප්‍රතික්ෂේප කළා කියන්නේ. ඒ කියන්නේ ආශ්වාස ගැනීමේදී පටන් ගැනීමේ මුල නාසිකාදොරටුව මැද හෘදය අග නාභිය. කුස පිට කිරීමේදී මුල නාභිය මැද හෘදය අග නාසිකාග කියලා හට යෝගීන්ගේ ප්‍රාණායාම ක්‍රම උගන්වනවා. නමුත් බෞද්ධ භාවනාවට ඒක අවශ්‍ය නැහැ. සරුවඥන් වහන්සේ ශ්‍රීමුකෙන්ම ඒ පිළිවෙත ප්‍රතික්ෂේප කළා කියලා. ඒකෙන් බොහෝ යෝගීන් අනතුරු වලට භාජන වෙනවා. රෝගාබාධයන්ට භාජන වෙනවා. උන්වහන්සේ මෙතන මුලැමැදාග බලන්නේ කිව්වේ නාසිකා දොරටුවේ පමණයි. ඒ නාසිකා දොරටුවේ ආශ්වාස ගැනීම, ආශ්වාස පැවැත්ම, ආශ්වාස ආසංවීම. ප්‍රශ්වාස කියන්නේ හුස්ම හෙළීම ආරම්භ වීම, හුස්ම හෙළමින් පැවැත්ම, හුස්ම හෙළ අවසන්වීම. මේ අවස්ථා තුන බලන්නේ නාසිකා දොරටුව ආගයි. හැබැයි තින්ද තව සමාවෙට හිතෙන්න පුළුවන්. මේ නාසිකාග ඡඩපතකින් බලන්න වගේ බලන්න ඕනේ නේද? එහෙම නැහැ. අපට අවශ්‍ය වන්නේ නාසිකා දොරටුව නෙමෙයි. එතන නිමිති කරගෙන හුස්ම රැල්ලයි. එතන නිමිති කියන හුස්ම රැල්ල බැලීම පමණ අපට අවශ්‍ය වෙන්නේ. හුස්ම රැල්ල දැන් නිදසුනක් වශයෙන් අපි ගම් ජනවාරි මාස වාගේ කාලෙහි මේ පීබාන එහි මහනකට වෙලා වැඩක් කරමින් ඉන්නකොට අපට දැනෙනවා නාසිකාවෙන් මේ පින්න ඇතුල් වෙනවා පිට වෙනවා සුදු පාටට. දුම්සිලු වාගේ පින්න ඇතුල් වෙනවා පිට වෙනවා. බොහෝසෙන් මේ දියසලා බණ්ඩාර වෙලා නුවරලි පැත්ත ගියාම හොඳට තේරුම් ගන්න පුළුවන්. අර මීදුම ආග්‍රාණය වෙන මීදුම පිට වෙනවා නාසිකාවේ. හොඳට පේන සුදු පාට. අන්න ඒ වාගේ හුස්ම රැල්ල අපේ නාසිකා දොරටුවෙන් ඇතුළු වෙනවා පිට වෙනවා. ඒක අපි තේරුම් ගන්නයි ඒක හැපෙන තැන ගැන අපට අවධානය අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ නාසිකාක දකින්න ඕනේ කියලා මේ නියමයක් නැහැ. අපිට දකින්න ඕනකම තියෙන ආශ්වාස ප්‍රශ්වාස සුලංග රැල්ලයි. හැබැයි මේක වායෝ ධාතුවක් කියලා හිතන්නේ නැහැ. මේක හැපෙනවා හැපෙනවා හිතන්නේ නැහැ. දැනෙනවා දැනෙනවා හිතන්නේ නැහැ. ඒක රූප කලාපයක් කියලා හිතන්නේ. පිළිවෙතක් තමයි ආනාපාන සතියෙන් කියෙන්නේ. මා සතිපට්ඨාන සූත්‍රයේ ඒ පිළිවෙත තමයි උගන්වන්නේ. ඒක නිසා පළමුවෙන් ආනාපාන සතිය විදර්ශනාවට හරවන්නේ නැතුව සමත වශයෙන් වඩන්නටයි මේ පිළිවෙත. එතකොට දැන් මේ නාසිකා දොරටුවේ ස්වરૂපය හෝ හැඩ රූපම සටහන් හිතන්නේ නැතුව හැපීම නිමිති කරගෙන ආශ්වාස ප්‍රශ්වාස හුස්ම සුලං රැල්ලේ මුල මැද අග අවස්ථා තුනම පේන හැටියට සිහිය පවත්වනවා. එතකොට තමයි පස්සම්භයං හුස්ම සංසිඳෙන්න පටන් ගන්න. ඒ කියන්නේ අපේ දුවන වේලාවක අපට හුස්ම වේගෙන් වැඩ කරනවා. දෙමින් යනකොට හිත ටිකක් අඩු වෙනවා. වා හිත ගන්නකොට තවත් අඩු වෙනවා. වාඩි වෙනකොට තවත් අඩු වෙනවා. අපි සංසුන්ව නිදා ගන්නකොට තවත් අඩු වෙනවා. ඒ වාගේ මේ හුස්ම රැල්ල මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මුලින් අවදාාරිකත්වයෙන් විශාලත්වයෙන් තියෙන්න පුළුවන්. නමුත් ටිකෙන් ටික අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා හිත සම්පත් වෙන්න වෙන්න ඉතාම සිවුම් වාටපත් වෙනවා. සමහර විට හුස්ම නැති තරමට වාගේ දැනෙනවා. හුස්ම නැති වුණාම නෙමෙයි. හුස්ම නැති අවස්ථාව තියෙන හතයින ඔක්කොම ඒ හුස්ම නැති අවස්ථාවෙන් එකක් නෙමෙයි මේක. මේ අවස්ථාව කියන්නේ අර හිත සංසිඳෙන නිසා හුස්ම රැල්ල සංසිඳෙනවා. ඒකට කියන පස්සම්භනේ කියලා පස්සම්භයන් කාය සංඛාරං. දැන් එතකොට මෙන්න මේ මූලික හැඳින්වීමකට පැහැදිලි වෙන්නට ඇති. නාසිකා දොරටුවේ ආශ්වාස ප්‍රශ්වාස සුලංග රැල්ල බලාගෙන එහි සිහිය පිහිටුවාගෙන ඉන්නකොට දීර්ඝ හුස්ම හෝ කෙටි හුස්ම එවාගෙන හුස්ම වාරයේ මුලැඳාග අවස්ථා තුනක් හුස්ම රැල්ලේ සංසිඳීමක් කියන මේ අවස්ථාවන් හතරම දැක ගැනීමට පුළුවන් වුණා විනාඩි 15ක් තරම් කෙටි කාලය තුළ. ඒ කෙටි කාලය තුළ එච්චර පුළුවන් වෙන්නේ අනුපිළිවෙලින් මේක වැඩි වෙන. අපි මුලින් කියවනේ මේ භාවනාවේ තියෙනවා පියවර 8ක් කියලා. පළවෙනි පියවර ගණනා. ගණන් කිරීම. ගණන් කිරීම නම් ආස්වාස හුස්ම රැල්ල ගන්නකොට ආස්වාස 1 1 1 කීප සැරයක් හිතෙනවා. ප්‍රශ්වාස කරනකොට ප්‍රශ්වාස 1 1 1 අයමත් ආස්වාස ගන්නකොට ආස්වාස 2 2 2 මේ විදිහට අටක් හෝ 10ක් දක්වා ආස්වාස ප්‍රස්වාස දෙක ගණන් ගන්න. එතකොට ගණන් කිරීම භාවනාවක් නොවේ. එහි ප්‍රායෝගික පුහුණුවක්. ඒ කියන්නේ හිත විසිරී යාම නැලක් වීම සඳහායි ගණන් කිරීම. ගණනේ පැටලුණා නම් හිත විසිරී ගොස් ඇති බව තේරුම් ගන්න පුළුවන්. ගණනේ පැටලුනේ නැත්නම් නැවත ගණන් කිරීම අවශ්‍ය නැහැ. ඊට පස්සේ කරන්නේ ආස්වාස ප්‍රස්වාස කියන වචන දෙක පමණ භාවිතා කිරීමයි. ආශ්වාස ප්‍රශ්වාස වචන දෙක දැන් දෙක හුස්මක් නම් ආශ්වාස ආශ්වාස ආශ්වාස කීප වටක් හිතන්න පුළුවන්. කෙටි හුස්ම නම් එච්චර වෙලාවක් හිතන්න බෑ. අන්න ඒකයි පජානාති ආબોධ කරගන්නවා කියන්නේ. ඊළඟට ආශ්වාස ප්‍රශ්වාස දෙකේ මුලැමැඳාග දැකීමක් එවාගේම සංසුන් ආස්වාස ප්‍රස්වාස දැකීමක් මනසින් කරගෙන යනකොට මේ භාවනාව සම්බන්ධ පෙරණිමිති පහළ වෙනවා. ඒ කියන්නේ දැන් ආස්වාස ප්‍රස්වාස දෙක ඇහැට පේන්නේ නැහනේ. මේකේ නිමිත්තක් හිතට පේන්න පටන් ගන්නවා. දුම්සිලුවක් වාගේ ලාපාට සුදක් පේන්න පටන් ගන්නවා නාසිකාග ආසන්නයේ. ඒකට කියන්නේ පරිකර්ම නිමිත්ත කියලා. පරිකර්ම නිමිත්ත. හැබැයි ඒ ගැන අපි කිසිම තැකීමක් නැතුව අපේ වැඩේ අපි කරන්නට ඕනේ. ඊළඟට යනවා ඒ සාමාන්‍ය ආලෝකය දීප්තිමත් ආලෝකයක් බවට පත් වෙනවා. සුදු කුළුන් ගොඩක් වාගේ, සුදු වලාකුළු වාගේ, සුදු අහසක් වාගේ, සුදු මල් ලක්ටි වාගේ සුදු පාට පේන්න පටන් ගනී. ඒක උග්ඝහ නිමිත්ත. තාමත් නෑ හිතේ නියම සමාධිය. උග්ඝහ නිමිත්ත. උග්ඝහ නිමිත්ත අවස්ථාවේ ඇති සමාධියට කියන්නේ පරිකර්ම සමාධිය. ඒ කියන්නේ මුල්ම සමාධිය. තව නෑ නියම සමාධිය. ඊළඟට තමන්ගේ වැඩේ හොඳට කරගෙන යනකොට තවත් විනාඩි කිහිපයකින් ඒ සුදු පාට පුළුංගොඩ සුදු පාට වලාකුළු වාගේ සුදු සුදු සුදු වර්ණය වඩා ප්‍රභාස්වර දිලිසෙන වර්ණයක් බවට පත් වෙනවා. ඒකට තමයි ප්‍රතිභාග නිමිත්ත කියන්නේ. හැබැයි යෝගාවචරයවක බලන්න හිතෙනවා. බලන්න හිතපු ගමන්ම නැති වෙනවා. හැබැයි නැවතත් ආනපානෙ වඩාලනකොට ආයමත් ලැබෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රතිභාග නිමෙත් ලැබෙනකොට ඒක අපි ගෞරවයෙන් ආරක්ෂා කරගන්නට ඕනේ. ඒ කියන්නේ අදිෂ්ඨාන කරමින් ඒක ඉස්තර කරගන්න ඕනේ. මේ ප්‍රතිභාග නිමිති විනාඩි 5ක් පවතිවා කියලා භාවනා කරනවා. මේ ප්‍රතිභාග නිමිති විනාඩි 10ක්, විනාඩි 15ක්, විනාඩි 30ක්, විනාඩි 45ක් පැයක් පවතිවා ආදි වශයෙන් විස්තර කරගන්න ඕනේ. එසේ ප්‍රතිභාග නිමිත් ස්ථිර කරගන්න අවස්ථාවේ තියෙන සමාධියට කියන්නේ උපචාර සමාධිය. හැබැයි සාම නියම සමාධිය නෙමෙයි. එතෙන්ට තෘප්තිමත් වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි මෙතෙන්දී අපි වැඩගත්ම සිහි කිරීමක් අවශ්‍යයි. මේ ප්‍රතිභාග නිමිත්ත ලැබුණාම භාවනා යෝගියා හිතනවා මම දැන් සම්පූර්ණයි. මේ ප්‍රතිභාග නිමිත්ත ලං වේවා, ඉහළට යාවා, දකුණට කැරකේවා, වමට කැරකේවා ආදි වශයෙන් ඒ සම්බන්ධව කුරු කිරීම කරන්න ගියොත් එහෙම ප්‍රතිභාග නිමිත්ත පමණක් නෙමෙයි භාවනා පවා පිරිනව. එනිසා මේ ප්‍රතිභාග නිමිත්ත එක්ක සෙල්ලම් කිරීමෙන් වළකින්නට ඕනේ. ඉතා ගෞරවයෙන් හරියට බුදු පිළිම වහන්සේ නමක් කෙරෙහි අපි යම් ගෞරවයක් නම් ඒ වගේ ගෞරවයෙන් ඒක ආරක්ෂා කරගන්නට ඕනේ. දැන් එතකොට ඊළඟට සඳහන් කරන්න තියෙන්නේ මේ ප්‍රතිභාග නිමිති ස්ථිරව සබා ගත්තාම නීවරණ කිසිවක් නැහැ. ආමච්ඡන්දාදී නීවරණ නැහැ. ඒ වෙලාවේ හිතේ ඇති සමාධිය නිසා තමාගේ හිතේ ඉන්ද්‍රිය ධර්ම, ඒ කියන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා මේවා බලගත වෙනකොට අර ප්‍රතිභාග නිමිත්තම අරමුණු කරගෙන හුස්ම රැල්ල කෙරෙහි සිහිය පිහිටුවාගෙන එකවරටම චිත්ත ඒකාග්‍රතාවක් ලැබෙනවා. ඒක ජීවිතේ කවදාකවත් ලැබෙල නැති සමාධියක්. පුදුමාකාර ප්‍රීතියක්, පුදුමාකාර ප්‍රසන්නයක්, පුදුමාකාර සැපයක් ඒ වෙලාවේ විඳිනේ වෙනවා. හැබැයි යෝගාවචරයා නවතින්න හොඳ නැහැ. ඒතර හිතනවා මෙන්න මෙන්න ප්‍රථම අධ්‍යානෙ. ඊළඟ ටයිමත් ඒක නැතිලෙම මෙන්න ဒုတိ ය අධ්‍යානෙ. ඔහොම හිතන්න පුළුවන්. ඒක වැරදි. එතෙන්දී ගුරු උපදේශ අවශ්‍යයි. දැන් මේ භාවනා කමතහන් කොතෙකුත් අපි ඉගෙනගෙන තිබුණා ජීවු කරන අවස්ථාවේදී ගුරු උපදේශ අවශ්‍යයි. ගුරු උපදේශ නැතුව කරන්න ගියොත් අතරමං වෙනවා. ඒක නිසා ඉතා කරුණාවෙන් අපි මතක් කර තබන්නේ මේ භාවනා කමතහන් ගැන දැනගෙන ගන්න භාවනා වැඩිීමේදී පළපුරුදු ගුරුවරුගේ උපදේශය අත්‍යවශ්‍ය බවයි. ඊළඟට දැන් ඒ පළමුවෙන් ලැබෙන සමාධිය ඊටාම ශනිකව නැති වෙනවා. හැබැයි නැගිටින්න එපා. ඒ වෙලාවේ ඊටා සිහිනුවණින් ඉවසීමෙන් සිටින්නට ඕන සමාත නියමිත භාවනා මෙහි කරමි. ආනපාන සතිය. අයමත් අයමත් වෙනවා. සියවර දහස් වරේ සමාධිය ඇති වෙවි නැති යනවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා සමන්න පුළුවන් වෙනාගේ ස්ථිර කරගන්න. ඒ කියන්නේ ඒ වෙලාවේ අදිෂ්ඨාන කරන්න ඕනේ ඥානාපාන ප්‍රතිභාග නිමිත් අරමුණෙහි විතක් විචාර පිටි සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය විනාඩි 5ක් පවතිවා අදිෂ්ඨාන කරනවා. ඒක සිද්ධ වෙනවා. විනාඩි විනාඩි 10ක් විනාඩි 15ක් කොහොම කාලෙ දික් කරන්න ඕනේ සමාධිය පවත්ව ගන්න. හැබැයි මේ සමාධිය ශක්තිමත් බවටපත් වුනහම ඒක තේනවා පස් ආකාරයකින් වසීතා පුරුදු කරන්නේ. ආවර්ජන, සමාපජ්ජන, අදිඨාන, වුත්ථාන, පච්චවේකණ කියලා. මේවා අපි සාකච්ඡා වේලාවකදී වඩාත් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පංචේද වසීතාවෙන් වසීබාට පමුණවාගෙන දැන් ඉතින් ආනාපාන ප්‍රථම ඥානෙ ලබාගෙන එහි අංග ටික හොඳට අරමුණු කරගෙන සියවර දහස්වර නැවත නැවත මේක ප්‍රගුණ කරන්න ඕනේ. ප්‍රගුණ කරලා කරලා තමයි අන්තිමට දෙවෙනි ධානය සඳහා ප්‍රයෝග කරන්නේ දෙදෙන්නේ ඉතින් දෙවෙනි ධ්‍යානයක් ලබා ගත්තාම ඒක පස් විදිහකින් විභාවට පමුණවගෙන තුන්වෙනි හතරවෙනි ධ්‍යානෙ දක්වා යනවා. මෙන්න මේ විදිහට ධ්‍යාන වශීතාවය හොඳින් ප්‍රගුණ කරගන්න අතෙක් විදර්ශනාවට හැරෙන්නේ නැහැ. විදර්ශනාවට හැරෙන්නේ නැත්නම් නිසාද ඒ ධ්‍යාන වශීභාවය ප්‍රගුණ කරගන්න තුරු සමාධිය ශක්තිමත් නැහැ. සමාධිය ශක්තිමත් නැතුව විපස්සනා වඩන්න ගියොත් යෝගාවචරයා සමාත අඳුරු ගැබකට තේසුනා වගේ වෙන්න පුළුවන්. දැන් සමත භාවනාවෙන් තොරව විපස්සනා භාවනා වැඩිමදි සිදු වෙන්නේ ආලෝකයෙන් තොරව අඳුරු කාමරයක යමක් අතපත ගාන දැක ගන්න වගේ. මේ සමාධිමත් බාටපත් වූ සිතක් ඇති යෝගාවචරයාගේ සමාධි ආලෝකයෙන් පුළුවනි ඊටාම සියුම් නාම රූප භව අරමුණු කොට විපස්සනා වඩන්න. මේක නිසා මේ ආනාපාන සති භාවනාවෙන් හෝ දිනක් සමත භාවනාවකින් ධ්‍යාන තත්ත්වයේ සමාධි ශක්තියේ සාහවරු කරගන්නා තුරු විපස්සනාවට දැස නොගැනීම වැදගත් වෙනවා. සමත භාවනාවේ ප්‍රයෝජන රාශියක් තියෙනවානේ. සමත භාවනාවේ ප්‍රයෝජන පහක් අපේ පැරණි අර්ථ කතාවල විස්තර වෙනවා. ඒ කියන්නේ දික්ඨ ගම්ම සුඛ විහරණය. මේ සමත භාවනාලාභියා මේ ජීවිතයේ ධ්‍යාන සුවයෙන් සැප විඳින්නේ කියනවා. විපස්සනා පාදකානි සංසය. ඒ කියන්නේ විපස්සනාවට දැස ගැනීමට මේ සමත භාවනා දොරටුවක් වෙනවා. සමත භාවනා වැඩි කෙනෙකුට විපස්සනා වඩන්න පහසු වෙනවා. ඒක ආනිසංශයක්. අභිඥා පාදකානිසංශය. ලෞකික අභිඥා පහක් තියෙනවනේ. ඉරිදි විද, දිව්‍ය ශ්‍රෝත, පරිචිත විඥානන, పూర్වේ නිවාසාන ස්මෘති, දිවං චක්ෂර විඥාන කියලා. මේවා ලබන්නට මේ සමත භාවනාවෙන් ලබන ධ්‍යාන අත්‍යවශ්‍ය වෙනවා. එනිසා ධ්‍යාන අභිඥාට පාදක වෙනවා. හැබැයි ඒ ගැන විස්තර තවදුරටත් පැහැදිලි කරන්න තියෙනවා මේ ආනාපාන සතිය ධ්‍යාන වලින් අභිඥාවට හැරෙන්න බෑ. ඒක හැරෙන්නේ කසින භාවනාවෙන් පමණයි. අනිත් කාරණය තමයි නිරෝධ සමාපත්තියානි සංසය. ඒ කියන්නේ ධ්‍යාන බවට අෂ්ට සමාපatti බවට පත් වූ ධ්‍යානාභය තමයි අනාගාමී කෙනෙකු රහත් කෙනෙක් නිරෝධ සමාපත්තියේ සමාධිනේ සමත් වෙන්නේ. අනිත් ඇයට බෑ. නිසා නිරෝධ සමාපත්තිය අනිසංශයක් මේ සමත භාවනාවෙන් ලැබෙනවා. අනික් කාණේ තමයි දෙන්නේ. ප්‍රණීත වශයෙන් ඇදුවා නම් ප්‍රථම ධානයේ මහා බ්‍රහ්මතලයේ කියන තුන්වෙනි බඹතලිය උපදිනවා. ඔය දෙයට ඒ ඒ ධානයට අනුරූප බඹතලයන් ඉදීම භව විශේෂානිසංශයයි. ඒතකොට දැන් මෙතෙන්දී අපි නැවත වරක් හඳුන්වන්න තියෙන්නේ ආනාපාන සති භාවනාව මහා පුරුෂ භාවනාවක්. මේ ආනාපාන සති භාවනාව වැඩිමින් තමාගේ సంతානයේ විතරක වේග යටපත් වෙනවා. ඒ කියන්නේ අපේ සිත මේ අහසේ මාළිගා හදා හදා ඉන්න කෙනේ පුරුද්ද. ඉවරයක් නෑ මාළිගා හදනවා කඩා වැටෙනවා. ඒ කියන්නේ ඒ සමාගයේ සිතේ කිසිම ස්ථාවරයක් නෑ. මේක මේ කර්මණු කෙරේ විසිරී යනවා. හරියට අලු ගොඩකට දැමු ගල් කැටයක් නිසා අලු විසිරී ගියා වගේ. ජල කණයකට ගල් කැටයක් දී කැබැල්ලක් දැම්මම ජලය චංචල වෙනවා වගේ. ගහපිය එළලෝ කොඩියේ නිතරම සුළඟින් සැලවෙනවා වගේ අපේ මේ සිතේ කාර්මුණක නැතුව නිතර චලනය වෙනවා විසිර යනවා. මෙන්න මේ විසිරෙන සිත සංසම් කර ගැනීමට එකම පිළිවෙත භාවනාවයි. ආනාපාන සති භාවනාවයි. රාහුල ස්වාමීන් වහන්සේට මහා රාහුල වාද සූත්‍රයේදී ආනාපාන සති භාවනාවක් භාවනා කර්මස්ථාන හතක්ම උගන්වනවා. ඒක ආනාපාන සතියේදී උගන්ලා තියෙන ආනිසංශය යේතිතේ චරිමක ආස්වාස ප්‍රස්වාසා තේති විදිතාව නිරුද්ධන්ති නෝ අවිදිතා කිය. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් ආනාපාන සති ධානය පෙදෙවවා නම් මරණාසන්න මොහොතේ අන්තිම සිතක් අන්තිම හුස්ම රැල්ලක් දකින්නෙම නිරුද්ධ වෙනවා. ඒ තරම් මේ සිහිය දිනු වෙනවා. දැන් අධ්‍යාපනයේ ලබන ශිෂ්‍යයන්ට ධාරණ ශක්තිය ඇති වෙන්න මීට වඩා බෙහෙතක් නැහැ. ඒ සරස්වති ග්‍රිතේ සරස්වති තෛලේ නෙද්දේ ඉස්සර කාලේ භාවිතා වුණානේ දැන් ඒවා වැඩි ඇත්තෙන්නේ නැහැ. නමුත් ඒ වාගේ දෙහෙතක් නෙමෙයි ආනාපාන සතිය දිනපතා පුරුදු කරනවා නම් ධාරණ ශක්තිය වැඩිනවා. අලු අඩු ගන්න අලුයම් කාලයේ පැයක් පමණ බද්ධපාරයන්යෙන් ආනාපාන සතිය වැඩිවොත් ඒ හේතුවෙන් ඊටාම ඉක්මනින් ධාරණ ශක්තිය වැඩිනවා. වෙනත් කෙනෙක් පැය ගණනාවක් පාඩම් කරන පාඩම විනාඩි ගණනාවකින් පාඩම් කරගෙන ධාරණය කරන තරම් ශක්තිය ආනාපාන සති භාවනාවෙන් ලැබෙනවා. අනිත් කාරණය ආනාපාන සති භාවනා වැඩිීමේදී තමාගේ ජීවිතය පිළිබඳව නොයේ ප්‍රශ්නයන් ගැටලුයන් निराකරණය කරගන්න හැකි වෙනවා. ඒකනේ සමහර කෙනෙක් බොහෝ වැඩ කරලා මහන්සියලා ගමන් බිමන් ගිහලා වෙහෙසිලා ඇවිල්ලා මොනවාරි මත්පැන් ටිකක් පානය කරලා විවේක ගන්නවා. නමුත් ආනාපාන සතිය හැම නෙමෙයි. ඕනෑතරම් මහන්සිලා වැඩ කරලා මහන්සියෙන් අවසාන මොහොතේදී අත්පා මූණකට දොහවණය කරගෙන ඇඳ කෙලලා හරි පහසු තැනකට වාඩි වෙලා හරි ආනාපාන සතිය වඩන්න විනාඩි 10ක්. පුදුමාකාර කායික සංසිඳීමක්, මානසික සංසිඳීමක් Tamanට ලැබෙනවා. අඩු ගාණ විනාඩි 10ක් හරි එකෙල්ල ආනාපාන සතිය හිත පිහිටුවාගෙන හිටියාන පැය පැය පහක් හයක් සැතපීලා නිදාගෙන හිටිය කෙනෙකුට වාගේ කායික පහසුවක් දැනෙනවා. ඒක නිසා මේ කායික වශයෙන් පහසු විහරණයටත් මානසික වාසයේ සංසිඳීමට මේ ආනාපාන සතිය මහෝපකාරී වෙනවා. සමහර විට විසඳා ගන්නට බැරි යම් යම් ප්‍රශ්න ආවම බොහෝම වේදනාවකටපත් වෙනවා මිනිස්සු. මේ අවස්ථාවක කොහොම අත්තර දාලා කියන්නේ හිතින් ඒව අත්තර දාලා ටික වේලාවක් ආනාපාන සතිය දෙන්න. විනාඩි 10ක් 15ක් ආනාපාන සතිය දෙන්න. ඒ යෙදෙන ඉස්සෙල්ලා හිතා ගන්නවා මට මේ අසවල් ප්‍රශ්නෙට පිළිතුරු ලැබේවා. හිතාගෙන ආනාපාන සතිය වඩනවා. ඉතාම පැහැදිලිව දෙවි කෙනෙක් කියනවා වගේ මනසට වැටෙන්න පටන් ගන්නවා තමාගේ ප්‍රශ්න පිළිතුරු. මනසට වැටෙන්න පටන් ගන්නවා තමාගේ ප්‍රශ්න දෙපිළිතුරු. මොනතරම් පුදුමද මේ හිත තරම් දෙයක් නැහැනේ සංවර කරගත්තොත් ලැබෙන ආනිසංශ හිත ස්වභාවිත කළා නම් ඒ තරම් අර්ථයක් ලෝකේ කොහෙවත් ලැබෙන්නේ නැහැ දෙවිති නෙවුගුණ ලැබෙන්නේ ඒක නිසා ආනාපාන සති භාවනාව එදිනෙදා තමන්ගේ ජීවිතයේ ප්‍රශ්න निराකරණය කරගන්න කායික සුවයෙන් සුවපත් වෙන්න මානසික සුවයෙන් සුවපත් වෙන්න එවාගෙම සිය නිවෙස් වල සමගිය වැඩෙන්න එවාගෙම සංසුන්ව ජීවත් වෙන්න, සංසුන්ව කතා කරන්න, සංසුන්ව ඉරියා පවත්වන්න, අලාභයේදී, අයසේදී, එවාගෙම නිന്ദාවේදී, දුක් කරදරවලදී කම්පා නොවෙන්න, ලාභයේදී, යසසේදී, ප්‍රශංසාවේදී, එවාගෙම සැප සම්පත්වලදී උද්දාම නොවේ, මනසින් නුවණින් ගත කරන්න පුදුම ශක්තියක් මේ ආනාපාන සතිය භාවනාවෙන් ලබා ගන්න පුළුවන්. බොහෝ යෝගාවචරයෝ නොකඩවා මේ භාවනාව අවුරුදු ගාණක් වඩලා අපේ ඉදිරියේ ප්‍රකාශ කළා තියෙන අනේ ස්වාමීනි මේ ආනාපාන සති භාවනාව අපිට දැන් අත්හරින්න බැරි ආහාරයක් කියලා. ඒකෙන් මේ මේ විදිහ අපට ආනිසංස ලැබිලා තියෙන බොහොම නිරෝගී. ඒ වගේම බොහොම සිත සංසුන්. ඒ වගේම අපේ ජීවිත ප්‍රශ්න නැහැ. මේ ලෝකේ බොහෝ දෙනාට තියෙන ප්‍රශ්න අපට නැහැ. එමක් නිසාද මේ ආනාපාන සතියෙන් අපේ සිත සංසුන් වෙලා තියෙනවා. කලබල වෙන්නේ නැහැ. මේ විදිහට පෞද්ගලික ප්‍රයෝජන ලබාගත් හැකි අපි ඉදිරියේ බොහෝ දෙනෙක් කියලා තියෙනවා. ඒ නිසා අපි කරුණාවෙන් ආරාධනා කරනවා බෞද්ධ අබෞද්ධ ගිහි පැවිදි හැම කෙනෙකුම මෙලව සුවසේ ජීවත් වෙන්න. එවාගෙම වාසනාවන්ත ජීවිත පවත්වන්න, සමගි සම්පන්න ජීවිත පවත්වන්න, එවාගෙම ගැටලුවක් නැතුව ජීවිත පවත්වන්න, නිරෝගී ජීවිත පවත්වන්න, නැනවත් ජීවිත පවත්වන්න එවාගෙම නිවනට පිවිසුණු ජීවිත ගත කරන්න නිවනට යොමු වෙච්ච ජීවිත ගමන් කරවන්නට නම් ආනාපාන සතිය දිනපතා පුරුදු කළ යුතුමයි. ඒතකොට මේ ආනාපාන සතිය ඒ විදිහේ වඩන අතරත තවත් මේ සම්බන්ධව දීර්ඝ විස්තර විවරණයක් නැවත අවස්ථාවක අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මක්නිසාද අද බෞද්ධ ලෝකයා විශේෂයෙන්ම භාවනා සම්බන්ධ උද්‍යෝගයක් අතිශයින්ම පවත්වනවා. නිසා භාවනා පිළිබඳව නිවැරදි මාර්ගයක් ඇතොත් අපේ ලංකාවේ විශේෂයෙන්ම ලංකාන්තික බෞද්ධයෝ මහා පාරමී ඇති පුණ්‍යවන්ත බෞද්ධයන් බැවින් මේ ජීවිතේම ප්‍රතිඵල නෙලා ගන්න සමර්ථ වෙනවා. එනිසා ඈතාතීතයේ පටන් මුළු ලෝකයේම බෞද්ධ ලෝකයේම ශ්‍රී ලංකාවට ගෞරව දක්වනු ලබන්නේ ලංකාද්වීපයේ සීලම සත්‍රාය කරුණ ඇති බැවින් ගහක් මුලකට ගියත් හිත සමාධිමත් කරගන්න පුළුවන් කියලා. එනිසා මේ විදිහේ වාසනාවන්ත රටක ජීවත් වෙන වාසනාවන්ත බෞද්ධයන් ඇටියට අපිට මේ භාවනාවෙන් අදාළම ප්‍රතිඵල ලා ගන්න පුළුවන් නිවැරදිව මේ භාවනා මාර්ග ඉදිරියට ගමන් කරන්න ලැබුණොත් එනිසා ඒ සම්බන්ධව නැවත අවස්ථාවල අපි කරුණ ඉදිරිපත් කරන්න ලැබුණොත් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා ඒකම අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා මේ ශ්‍රී ලංකා දීපයේ 2306 වසරක් මුළුල්ලේ නිර්මලව ගෞතම සම්බුද්ධ ශාසනයේ ධ්‍යාන, අභිඥා, සමාපatti, විපස්සනා ඥාන මාර්ගඵලාභයෙන් ලැබුණාseම ඉදිරි කාලයේදී සම්බුද්ධ ශාසනාන්තයේ දක්වා වරුදු 5000ක් පිරෙන අතුරුම නැවත නැවත ශ්‍රී ලංකා දීපේ ධ්‍යාන, සමාධි, සමාපatti, අභිඥා, විපස්සනා මාර්ගඵලාභයෙන් පහළ වෙමින් සරුවක්ඥ සාජෝත්තමයන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මයෙන් පලනෙලාගෙන සම්බුද්ධ ශාසනයේ උසස් අර්ථයන් නෙලාගෙන මේ බුද්ධ ශාසනයෙන් ලබන්නේ තියෙන උසස්ම ප්‍රතිඵල ලබා ගැනීමට තව තවත් අපේ පුණ්‍යවන්තයන්ට වාසනාව ලැබේවා උදාපත් වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරන අතරත නීතලේ පටන් බඹතරේ දක්වා වෙසෙන පාරමී පුණ්‍ය වාසනා ඇති මහේශාක්‍ය මහානුභාව සම්පන්න දෙවියෝද බ්‍රහ්මයෝද ශ්‍රී ලංකාද්වීප ධර්මී තලයේ සිංහල බෞද්ධයන් අතර තේජෝ බල පරාක්‍රමයෙන් යුතුව පහළව මේ බුද්ධ ශාසනයෙන් ලබන්න තියෙන උසස්ම මේ භාවනා ප්‍රතිඵල නෙලාගෙන දෙවියන් සහිත ලෝකයාට නිවන් මඟ ආලෝකමත් කරමින් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කෙරෙත්වා කියලා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. දැන් මෙතෙක් වේලා ඊට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ ධර්ම ශ්‍රවණය කළ පින්වත් සෑම දිනාටම ඉදිරි අනාගතයේදී මේ ආනාපාන සති භාවනාව මුදුන් පමුණවා ගැනීමටත් එමගින් උපචාර ධ්‍යාන අර්පණ ධ්‍යාන මුදුන් පමුණවා ගැනීමටත් ධ්‍යාන මාත්‍රයෙන් නොනැවති සමත භාවනා සියල්ලම අර්පණා බවට පමුණුවමින් භාවනා වඩා අවසානයේදී විපස්සනා ඥාන දිනු කරගෙන තම තමා බලාපොරොත්තු වන අධිගම බෝධි ඥානයෙන් ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා මම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරන අතර දෙවියන් සෑත ලෝකයාට පින් අනුමෝදන් කරමින් කරවමින් අපේ ආශිර්වාදයේ මුදුන් පමුණවා ගන්නවා. ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්ථා ච භුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාශත්ථා ච භුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු බුද්ධ ශාවකං පංචශීලයේ පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් කුසලානිසංස බලයෙන් රත්නත්‍රාන් භාවයෙන් සැනට මෙලෝ පරලොව ජයග්‍රහණයක් වී කෙලවර පැතු බෝධියෙන් අජරාමර සාන්ත අමා මහ නිවන් සුවක් වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. පොසොන් පොහොය නිමිත්තෙන් අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ තවත් සල්ප වේලාවකින් පූජ්‍ය මඩවල උපාලි සඳහන් වෙච්ච කරුණු පිළිබඳව ඊටම කෙටියෙන් විස්තරයක් කරන්නට කියලා ඉල්වා සිටීමට ඊටම කෙටියෙන් ප්‍රධාන කරුණු කීප කුමක්ද කියලා සාරාංශ කරලා දක්වන ලෙස ස්වාමීන් වහන්සේ ලෝතර බුදුරජාණන් වහන්සේ දෙසූ බෞද්ධ භාවනා ක්‍රම අපේ ඉදිරියේ පැහැදිලිව කියනවා. එයින් අද දේශනාව පිළිපද කරන්න යෙදෙන සමත භාවනාවට අයිති ආනාපාන සති භාවනාව ගැන පමණයි. එහෙත් මේ ආනාපාන සති භාවනා ශීර්ෂයෙන් සමත භාවනා 40ක් අපට වඩන්න පුළුවන්. ඒකම සමත භාවනාවෙන් අපේ විපස්සනාවට හැරෙන ආකාරය අපට ඉගෙන ගන්න පුළුවන්. විපස්සනා භාවනා ප්‍රභේද රාශියක් තියෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවානි කර්මස්ථාන 21ක්ම ඒ 21න් දෙකක් හැර 19ක්ම ඍජුවම විපස්සනා භාවනා. ඒ අතර විසුද්ධි මාර්ග, ප්‍රතිසම්පදා මාර්ග, පාළි, විභංග, පාළි මේ ආදී බොහෝ දේශනාවල මේ විපස්සනා භාවනා සම්බන්ධ දොරටු රාශියක් අපට දැනගන්න තියෙනවා. ඒ සම්බන්ධව දැන් මේ සමත භාවනාවේ ප්‍රභේද විපස්සනා භාවනාවේ ප්‍රභේද ගැන දැන ගැනීම ප්‍රයෝජන වෙයි. ස්වාමීන් වහන්සේ මම හිතන්නේ අපිට ප්‍රශ්නයක් තිබෙනවා ප්‍රශ්නෙට සවන් දෙන්න. හලෝ ආමේ කල්පෙන් කතා කරන්නේ දැනගන්න ඕන මේ යම් කිසි සීලයක පිළිපැදීමක මේ සාමාජික කරන්න ඕනේ ඒක මම ඒකට කතා විතරක් දැනගන්න පුළුවන් අනිත් එක මේක සාමාන්‍යයෙන් දවසකට පැයක් විතරවත් සුබුණ කළොත් අපේ පුත්‍රකල් ලැබෙයි කියලා සාමාන්‍ය සමාජෙත් වගේ කතා ගන්න ඉතින් අපිට ඒක කරනවා ස්වාමීන් වහන්සේ ඔව් ආනාපාන සති භාවනාව හෝ වෙනත් භාවනාවක් වඩන්නේ කුසීලයක පිහිටා සිටියුතුමයි. ඒ කියන්නේ නිත්‍ය සීල වශයෙන් අඩුම ගානේ පංචශීලයේ හෝ බෞද්ධයෙකු සීලයක පීඩා සිටින්නට ඕනේ. ඒ නිසානේ සීලේ ප්‍රතිඥාය නරෝ සපඤ්ඤෝ කියලා දේශනා කළේ. නිසා සීලේ පිහිටාගෙනයි සමත හෝ විපස්සනා භාවනාවක් වඩන්නේ. සීලයෙන් කරන්නේ ඇත්තට කායික වාචික සංවරයනේ. ඒ සංවරයේ පිහිටා සිටියොත් තමයි මානසික සමාධියක්, විපස්සනා ඥානයක් උපදවා ගන්න පුළුවන්. නිසා අපි සීලම භාවනා විලාසයේ සමත ආරාධනා කරනවා නිත්‍ය වශයෙන් සීලයක පිළිපදා සිටිය යුතුයි සීලවන්ත විය යුතුයි ඒකම මෙහි ප්‍රගතියක් ලබා ගන්නට නම් දින කතාම අභ්‍යාස කරන්නට ඕනේ ඒක සාමාන්‍යයෙන් මුලින් දීර්ඝ වේලාවක් කරන්න නැතුව විනාඩි 10 15 20 ප්‍රභාගේ මේ වගේ ටිකෙන් ටික වැඩි කරන්නයි ඕනේ හැබැයි ඒ වාඩි වෙලාම කරන වේලාව ගැන අපි හිතන්ට අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දීලා තියෙනවානේ තිත්තං චරං සයනිසින්නෝවා සයනෝවා යාවතස් විගතමිද්දෝ. ඒ කියන්නේ සිතගෙන ඉඳිද්දි, ඇවිදින්න ඉඳිද්දි, වාඩි වී සිටිද්දි, නිදාගෙන සිටිද්දි අවදීන් සිටිනවා නම් ඒ හැම දෙයකම පොඩි භාවනා කරන්න පුළුවන්. අපිට බස් එකේ යද්දි පුළුවන්, කාර් එකේ යද්දි පුළුවන්, කුඹුරේ යද්දි පුළුවන්, දක්නන්දිද්දි පුළුවන්, මුනුසෝදද්දි පුළුවන්, වතුරනාද්දෙක් පුළුවන් භාවනා කරන්න ශරීර ප්‍රතිජාගන කටෝක හැම එකදීම පුළුවන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට උගන්ලා තියෙන සම්මාදිට්ඨිය හැටියට භාවනා වඩන්න නිහිත වෙලාවක් නැහැ හැබැයි අර එක්තැන් වෙලා වැඩීමෙන් තින් සිතේ වඩාත්ම සමාධි ශක්තියක් උපදවා ගන්න පුළුවන් බව අතක සබා ගන්නට ඕනේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ජීවිතේ ඕනම ඉරියව්වකදී භාවනාව පුරුදු කරන්න පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. අපත්‍යවත් සමස්තය අපකතා කරන්නේ අපේ සුදානකයන් අවස්ථාව සසස්නාත්මක විලාසය සුදුසුකෝ සාරාධාර කරස්සා අපිට සමස්තකත් ඒ ගැන විශේෂයෙන් අපි අවධානය කරන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා චිත්ත සමාධියක් ලබන්න පස්සද්ධියෝනනේ සංසිඳීමක් ඕනනේ මේ සංසිඳීම සම්බන්ධව තියෙනවා උපදේශ හත. උපදේශ හතේ තියෙන හොඳම හොඳ පිළිතුරක් මොනවාද? පණීත භෝජන සේවනතා කියන වචනයක්. පණීත භෝජන සේවනතා කියන්නේ මේ රසමියුරු ආහාර ගන්නවා කියන එක නෙමෙයි. තමාට ගිරවා ගන්න පහසු යම් ආහාරයක් ගැනීමෙන් ගතට සැනසුම ඇතිව දෙගෙන ශරීරයේ දාහයක් නැති ගිරවා ගන්න බැරි වුණොත් ඇති වෙන වේදනා නොවන කය සංසුන්ව තබා ගන්න පුළුවන් ආහාර ගැනීම වැදගත්. ඒකට කියනවා හිත මිත භෝජන පරිහරණය කියලා. ඒ කියන්නේ දිරවා ගන්න පුළුවන් එවාගෙම තමාට ශාරීරික සෞඛ්‍යයට උපකාර වන ආහාර ප්‍රමාණයක් ගැනීම. ඉතින් මස් මාංශ ගැනීම ගැන අපිට කියන්න තියෙන්නේ මස් මාංශගත් අයගේ කායික වශයෙන් දරතයක් එනවා. කායික දාහයක් එනවා. ඒ කායික දාය කියනකොට පස්සද්ධියක් කියන්නේ නෑ. පස්සද්ධිය නැතිකොට කොහෙන්ද සමාධිය? නිසා අපි අත්හදා බලන්න පුරුදු වෙන්නට ඕනේ නිර්මාංශව භාවනා කිරීමක්. ඒවා ගැනීමෙන් කරන භාවනා කිරීමක් දෙක අතර වෙනසක් තියෙනවා සමාජම තේරුම් ගන්න පුළුවන්. මගේ අත්දැකීම මම කියනවා නිර්මාංශ භෝජනෙන් භාවනා කිරීම සාර්ථකයි. සම්මාස අපි ළඟ ප්‍රශ්නෙට යමු. වයිබාගේ ප්‍රශ්න ප්‍රශ්න සංඥා පිටල සඳහන් කරා සත්‍ය සංකාය ප්‍රතිසංවේදී කියලා. ඒ සත්‍ය සංකාය ප්‍රතිසංවේදී වල අදහස් කරන්නේ මම පිටනවා පාහිතරාකාය මතකවට ප්‍රවතනිකුන ආකාරයට සත්‍ය සංකාය කියන්නේ මනෝකාය, රූපකාය සහ ප්‍රාණකාය වශයෙන් ගැනීමක් සිදුවෙන්නේ. ඒක කලින් ප්‍රශ්නේ දෙවෙනි කාර්ය සායන සඳහන් කරා ධර්මදේශනාවේ සමත භාවනාවේ ප්‍රයෝජන පහක් සඳහන් කරා. ඉතින් මේ තුන්වෙනි එක විස්තර කරන අභිඥානාය ප්‍රාණෝද ලෞකික අවස්ථාවක් කියලා. ඒ කර්ම සමාපත්තියෙන් තමයි ලැබෙන්නේ කියලා. ඒකට අධිඥාන අධිඥානය කියන්නේ සමත භාවනාවෙන් ලැබිය යුතු ප්‍රත්‍ය නැත්නම් ඒක උදේශනා භාවයෙන් උදේශනා භාවයෙන් භාවනාවෙන් ලැබිය යුතු අද්භූත ප්‍රත්‍යක් තියෙනවා. ඒක වයින්නා සඳහා ලෞකික ප්‍රත්‍යක් කියලා අධිඥානය කියන්නේ. අධිඥානය කියන්නේ ඒ ලෝකෝත්තර ප්‍රත්‍යක් කියලා මට දැනගන්න බැහැ. ඒ ප්‍රශ්න දෙකට මට උත්තර වෙනවා. හොඳයි. මේ ප්‍රශ්නේ ගැන අපි බොහොම සතුටු වෙනවා. ඒ කියන්නේ සබ්බකාය ප්‍රතිසංවේදී කියන මේ වචنين කියෙන්නේ ආස්වාස ප්‍රස්වාස මුළුල්ල කියන එකයි. දැන් කාය කියන තැන මම මුලින් සඳහන් කළානේ දෙපතලේ පටන් විසදාපා ශරීරයේ බලම ඇතන් යෝගීන් කියලා ඒක වැරදි. දැන් මෙතන කියන්නේ ඒකාග්‍රතාවක් උපදවා ගැනීම සඳහා සිහිය පිහිටුවා ගැනීමනේ. සිහිය පිහිටුවා ගැනීම සඳහා කලේ තුවන්නේ ආශ්වාස මුළුල්ලම දකින හැටියට